ධර්මානුශාසනා සුපින්වත්නි අද ධර්මානුශාසනා උපවත්වන දේශකයන් වහන්සේ ශාස්ත්‍රපති පූජ්‍යපාද බුත්පිටියේ සුමන ස්වාමීන් වහන්සේ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 පරාභවන්තං පුරිසං මයං පුච්චාම ගූතමං භගවන්තං පුට්ටුමාගම්ම කිං පරාභවතෝ මුඛං සුවිජානෝ භවං හෝති සුවිජානෝ පරාභවෝ ධම්මකාමෝ භවං හෝති ධම්මදෙස්සී පරාභවෝති සත්පුරුෂ පින්වත්නි හැමදෙනාම බලාපොරොත්තු වන්නේ ලෝතුරා මහා කාරුණික බුදුරජාණන් වහන්සේ විසින් ලෝක සත්ව වර්ගයා කෙරෙහි පතල මහා බුද්ධ කරුණාවෙන් මෙලෝ පරලොව ජීවිත සාර්ථක කර ගැනීම සඳහා දේශනා කොට වදාළ නෛර්යානික ශ්‍රී සද්ධර්මයෙන් බිඳක් ශ්‍රවණයේ ධාරණය කරගෙන ඒ ඔස්සේ තමන්ගේ ජීවිතයන් සුවපත් කර ගැනීම සඳහායි. මේ වෙලාවේ අපිට ලැබී තිබෙන ඊටාම සීමා සහිත කාලය තුල පරාභව සූත්‍රයේ පිළිබඳව සංක්ෂිප්ත විවරණයක් සිදු කරන්නට අපි බලාපොරොත්තු වෙනවා. මහා මංගල සූත්‍රයෙන් අපිට මෙලව ජීවිතයේ සාර්ථක කරගන්න මංගල කරුණු 38ක් කියලා දෙන්නා වාගේ පරාභව සූත්‍රයේ ඒහා සමානව කාරණා 18ක් ඉදිරිපත් කරනවා කුජලයේගේ පිරිහීම පිළිබඳව පින්වත්නි. බුදුරජාණන් වහන්සේ ජේතවන මහා විහාරයේ වැඩ ඉන්නේද්දී එක්තරා දේවතාවෙක් මධ්‍යම රාත්‍රියේ බුදුරජාණන් වහන්සේ සමීපයට පැමිණිලා උන්වහන්සේගෙන් ඉල්ලා හිටිනවා පරාභවන්තම් පුරිසං මයම් පුච්ඡාම ගූතමං භගවන්තම් පුට්ටු මාගම්ම කිම් පරාභවතු මුකම් ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ අපි කැමැති පිරිහෙන පුජ්‍යලියෝ පිළිබඳව දැනගන්නට. ඒ නිසා ඔබ වහන්සේ අපිට අනුකම්පා කළා මේ පිළිබඳව දේශනා කරන්නටයි කියලා කළ මේ ඉල්ලීම පිළි අරගත් බුදුරජාණන් වහන්සේ ගාථා 12කින් යුක්ත මේ සූත්‍රයේ දේශනා කොට වදාළා. සුවිජානෝ භවං හෝති සුවිජානෝ පරාභවෝ ධම්මකාමෝ භවං හෝති ධම්මදිස්සී පරාභව බොහෝ පහසුයි කවුද දියුණු වෙන්නේ කවුද පිරිහෙන්නේ කියලා අවබෝධ කරගන්න ධම්මකාමෝ භවං හෝති ධර්මයට කැමති වෙන කෙනා ධර්මකාමී පුජ්‍යලයා දියුණුවටපත් වෙනවා ධම්මදිස්සී පරාභවෝ ධර්මයට ද්වේෂය කරන ධර්මයට විරුද්ධව වැඩ කරන කෙනා පිරිහීමට ලක් වෙනවා විශේෂයෙන් ධර්මයේ කියලා සඳහන් කළාම අපිට කියන්න පුළුවන් දස කුසල් ආදී මේ ධර්ම කරුණු දස කුසලයේ යෙදෙන අය ඒකාන්ත වශයෙන්ම දියුණු වෙනවා. කවුරුත් දන්නවා දස කුසල් කියන්නේ මොනවද කියලා. ප්‍රාණඝාතයෙන් වැළකීම, අදින්නා දාණයෙන් වැළකීම, කාමීත්‍යාචාරයෙන් වැළකීම, බොරු කීමෙන් වැළකීම, කේලම් කීමෙන් වැළකීම, පරුස වචන කීමෙන් වැළකීම, හිස් වචන කීමෙන් වැළකීම, ඒ වාගේම අවිද්‍යාවත් දැඩි ලෝභයෙන් ඈත් වීම, ඒ වාගේම තරහ සිතුවිලි වලින් ඈත් වීම, සම්‍යක් දෘෂ්ටිය ඇති කරගෙන කටයුතු කිරීම. මේ කුසල දස කුසල ධර්මයන්ට අනුව ජීවිතය සකස් කර ගන්නවා නම් ඒ අය පිරිහීමටපත් වෙන්නේ පුරපස හඳසේ ඒ අයගේ ජීවිත ආලෝකයෙන් ආලෝකය කරා ගමන් කරන බවයි බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළේ. ඒ වගේම ධර්මයට ද්වේෂ කරන කෙනා මොනතරම් බලවතෙක් වුණත් හින්වත්නි ඒ අයට ඒ ජීවිතවල යම් යම් විපාක වලට මූණ පාන්න සිද්ධ වෙනවා. ධානයේ වේවා, බලයේ වේවා, ඕනෑම තත්වයක් ඉදිරියේ මේ කුසලයේ ඊටාම බලවත් දෙයක්. ඒ වගේම අකුසලයත් ඒ වගේ බලවත්. ඒවා ලෝකයේ තියෙන සියලු හැකියාවන් ඉක්මවපු දෙයක් කුසලයේ සහ අකුසලයේ. කුසලයේ මිනිසයා උසවා තැබීමටත් භාග්‍ය සම්පන්න තත්වයට පත් කිරීමටත් කුසලය ශක්තිමත් ඒ වගේම අකුසලයේ හරියට වීදුරු භාජනයක් ගලක් උඩ අතෑරියා වගේ ජීවිත විනාශ වෙන්නටත් මේ අකුසලය බලපානවා. ඒ නිසා කුසලය අකුසලයේ පිළිබඳ හොඳ අවබෝධයක් ඇති කරගෙන ක්‍රියා කරන්න ඕනේ. මොන ආකාරයෙන් මොන තැනින් සාධාරණීතු නොවුනත් ඒ අපි කර කියාගත්ත කුසලයේ සහ අකුසලයට ලැබිය යුතු සාධාරණත්වය ස්වභාව ධර්මයේ විසින් අපේ ජීවිත වලට ළඟා කරලා දෙනවා. ධර්මයට අනුව ක්‍රියා කරන කෙනා ආරක්ෂා කරනවා. ධම්මෝ හරි රක්කති ධම්මචාරී ඒ නිසා මේ කරුණු අපි මේ අවස්ථාවේ සිහිපත් කරගන්න ඕනේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඊළඟ කාරණා කීපය. අසන්තස්ස පියාහුන්ති සන්තේන කුරුතේ පියං අසතං ධම්මං රෝචේති තම් පරාභවතු මුකං අසත්පුරුෂයින්ට ප්‍රිය වෙනවා ඒ වාගේම සත්පුරුෂයින්ට අප්‍රිය වෙනවා හොඳ නරක කියලා දෙන මග නොමග කියලා දෙන සත්පුරුෂයෝ ඒ අය හලාහල 20ක් වගේ සත්පුරුෂයෝ ඈඩ් කරනවා අසත්පුරුෂයෝ ලං කරගන්නවා ඒ වගේම අසතන් ධම්මං රෝචේති බුද්ධ කාලීනවත් හිටිය මෑත කාලීනවත් හිටිය නොයේ අන්‍ය ශාස්ත්‍රවරුන්ගේ මෙලොවක් නැහැ පරලොවක් නැහැ පිනක් පවක් නැහැ ඒ වගේම කළ ක්‍රියාවට විපාකයක් නැහැ කියලා උගන්වපු අය බුද්ධ කාලෙත් හිටියා එවැනි අයගේ ධර්මයේ පිළිගන්නවා නම් අසතන් ධම්මං රෝචේති අසත් ධර්මයේ ප්‍රිය කරනවා නම් ඒ පිරිහීමට කාරණයක් වින්වත් ඒ වගේම මේ හැටියට අසත් පුරුෂයන්ට ප්‍රිය වීමත් සත්පුරුෂයන් ප්‍රිය නොකිරීමත් අසත් ධර්මයට කැමති වීමත් සත් ධර්මයට අකමැති වීමත් පිරිහීමේ දොරටු බව අපි සිහියේ තබා ගන්නට වටිනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා නිද්දාශීලී සභාශීලී අනුත්ථාතාට යූනරු අලසෝකෝද පඤ්ඤානෝ තම්පරාභවතු මුඛං එයින් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා නිද්දාශීලී සභාශීලී නිතර සීමාව ඉක්මවා නිදන සුළුනම් ඒ වාගේම උත්ථාන වීරයෙන් තොරනම් අලසනම් ඒ වාගේම ක්‍රෝධය, ద్వේෂය බහුල කරගෙන පවතිනවා නම් ඒ පුජ්‍යලයාගේ පිරිහීම සිද්ධ වෙනවා. යෝ මාතරං වා පිතරං වා ජින්නකං ගත යොබ්බනං පහූසන්තෝ නබරති සම්පරා බවතු මුඛං. පින්වත්නි වයෝර්ධත්වයට පත්වෙච්ච මව්පියා යම් කෙනෙක් හැකියාව තිබියදී ඒ දෙමව්පියන් රැක බලා නොගන්නවා නම් ඒ පුජ්‍යලයා පිරිහීමටපත් වෙනවා අද මේ වකවානුවේ වැඩිහිටි දිනේ සමරන මේ කාලේ සඳහන් වෙනවා පුවත්පත්වල වැඩිහිටියන් 6000ක් පමණ දෙමව්පියන් වැඩිහිටියන් වැඩිහිටි නිවාසවල කාලය ගත කරනවායි කියලා. ඉතින් අපි ඒකපාක්ෂිකව යමක් ගැන කියන්න බෑ. හැම පැත්තක් බලලම අපි කරුණු කතා කරන්න ඕනේ. වැඩිහිටියන්ගේ වරදවල් ඕන තරම් ඇති. ඉතින් එසේද වුවත් ඒ වැඩිහිටියන් පිළිබඳව අපි සානුකම්පිතව සලකලා බලලා අම්මට තාත්තට සැලකීම සිංහල බෞද්ධ සංස්කෘතියේ ඊටාම ප්‍රධාන කාරණයක් බව අමතක කරන්නට හොඳ ඒ නිසාද වර්තමාන සමාජයේ නිතර මුද්‍රිත මාධ්‍ය වලින් විද්‍යුත් මාධ්‍ය වලින් මව්පිය දූදරු සම්බන්ධයේ පිළිබඳව නොඑක් විදිහේ අඳුනා අපිට හෙනු. ඒ නිසා අපි කල්පනා කරන්න ඕනේ අන්‍යෝන්‍ය වශයෙන් යුතුයකම් වගකීම් මගහැරීම ඒට එක් හේතුවක්. බොහෝ දෙනා අපි සමග ඇවිත් ප්‍රකාශ කරනවා ආදරයෙන් කරුණාවෙන් හදාගත්ත දූ දරුවෝ හොඳ නරක කියලා හැදුව වැඩුව දරුවෝ දෙමව්පියන්ට බොහොම හොඳින් සත්කාර සම්මාන කරනවා අනාදරයෙන් යුතුව සැලකියමක් නැතුව දරුවන් සකස් කර දෙමව්පියන්ගේ සමහර විට ඒ දරුවන් නොසලකා ඉන්න බැරිකමක් නැහැ කොහොම වුණත් හොඳින් සැලකුවා සමහර දරුවෝ අද මේ නූතන යුගයේ සමහර උදවිය දෙමව්පියන්ට උපස්ථාන කිරීම කාර්යබහුල ලෝකයේ ඒක දෙවෙනි තැනට දාලා කටයුතු කරනවා. ඒ නිසා මේ ගැන සමාජය අවදිමත්ව බලන්න ඕන කල්පනා කරන්න ඕනේ. ඒ තුලින් සමාජයේ සිංහල සමාජයේ પરම්පරා හතරක් ජීවත් වුණා. අම්මා තාත්තා දුව පුතා ඒ වගේම ආතාච්චි ආදීන්ගේ වශයෙන් પરම්පරා ගණනාවක් එක නිවස ජීවත් වෙච්ච සමාජයක්. නමුත් ඒ සමාජය අද හුඟක් වෙනස් වෙලා ගිහින් තියෙනවා. ඒ නිසා නැවත වාරයක් කල්පනා කරන්න ඕනේ මව්පියන්ගේ ආරක්ෂාව, ඒගොල්ලන්ගේ රැකවරණය, ඒගොල්ලන්ට ආදරය කරුණාව ලබා දීම. මේවා පිළිබඳව දරුවන් නැවත වාරයක් කල්පනා කරලා ක්‍රියා කරන්න ඕනේ කියලා මේ අවස්ථාවේ මතක් කරනවා. ඒ වගේම යෝ බ්‍රාහමණං වා සමණං වා අඤ්ඤං වාපි වනිබ්බකං මුසාවාදීන වංචේති තම් පරාභවතු මුඛං. යෝ බ්‍රාහමණං වා සමණං වා කෙලෙස් දුරු කරපු බමුණෙක් වේවා ශ්‍රමණයන් වහන්සේ නමක් වේවා අන්‍ය වූ යං යාටකාදී කෙනෙක් වූ වේවා මුසාවාදීන වංචේති බොරුවෙන් රවටනවා නම් වචී පරම වචනයෙන් පමණ සංග්‍රහ කරනවා නම් අතීතයෙන් අනාගතයෙන් සංග්‍රහ කළා ඒ අය හැවටීමට වාජනය කරනවා නම් මේ මේ ආකාරයේ මම මේ මේ දේවල් සිද්ධ කරලා දෙනවා ඒ වාගේම සකස් කරලා දෙනවා බය වෙන්න කාරණයක් නෑ අපි ඉන්නෝ මේ ආදී වශයෙන් වචනෙන් සංග්‍රහ කරනවා ක්‍රියාකාරීත්වයෙන් දායකත්වයේ ලැබෙන්නේ නෑ සමහර අවස්ථාවල අපි දැකලා තියෙනවා එවැනි අවස්ථාවල බොහොම අපහසුවටපත් වෙනවා ඒ සං අය ඒ අය පිළිබඳ බලාපොරොත්තුවක් තියාගෙන මේ මේ දේ ඒ අය ඉටු කළා දෙනවයි කියලා පොරොන්දු වුණා. නමුත් ඒ අය ඒ පොරොන්දුවේ ආකාරයට ක්‍රියා කළා නැහැ. පින්කමක් වේවා, උත්සවයක් වේවා, විනයන් කටයුත්තක් වේවා. එවැනි අවස්ථාවල බොරු පොරොන්දු දීලා ඒ අය අපහසුවටපත් කරනවා. ඒ කටයුතු කරගන්න බැරි වෙච්ච අවස්ථා අපිට කොපමණද කල්පනා කරලා බලන්න. ඒ නිසා එවැනි දේවල් ඒ විදිහේ බොරු කියලා අනිත් අය රවටනවා නම් බුදුරජාණන් වහන්සේ දේශනා කළේ ඒ පුජ්‍යලයා පිරිහීමටපත් වෙන පුජ්‍යලේ බවයි බුදුරජාණන් වහන්සේ දේශනා කරවදායි. ඒ වාගේම බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පහූත විත්තෝ පුරිසෝ සහිරාඤ්ඤෝ සබෝජනෝ ඒකෝ භුඤ්ජති සාදූනි තම්පරා භවතු මුකං බොහෝ ධනෙ ඇති බොහෝ ආහාර පාන ඇති ඒ වාගේම මසුරන් ඇති මිල මුදල් ඇති පුජ්‍යලයක් ඒවා තනියෙන් තමන්ගේ දුවදරුව අමුදරුවන්ට ඒ වාගේම දැසි දැස්සාදීන්ට නොදී තනියෙන් අනුභව කරනවා නම් ඒ පුජ්‍යලයා පිරිහීමටපත් වෙනවායි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා. ඒ නිසා සංග්‍රහශීලී භාවය බෙදා හදාගෙන යමක් පරිහරණය කිරීම සිංහල බෞද්ධ සංස්කෘතියේ විශේෂ කාරණයක්. ආහාර පාන ගන්න වෙලාවට ආවත් අපි අහන්නේ මුලින් කුමක්ද ආහාර අරගෙන දාවේ කියලා. සමහර විට ආහාර ඒ අවස්ථාවේ පිළිගන්නන්න සූදානම් නොවුනත් ඒ චාරිත්‍රය ඒ සිංහල ජනතාවගේ බෞද්ධ ජනතාවගේ සිරිත තමයි කෑම ටිකක් කමුද එහෙම නැත්නම් තී වතුර ටිකක් බොමුද බුලත් ටිකක් කමුද මේ ආදී වශයෙන් ඒ අවශ්‍යතාවයන් Tamange gedetta ආපු කිනාගෙන් විමසීම ඊටාම වැදගත් සත්‍චාරිත්‍ර ධර්මයක්. අද මේ කාර්ය බහුල ලෝකේ ඒ කාරණා බොහෝම ඈත් වෙලා ගිහින් තියෙනවා. ඉතින් අන්න ඒ නිසා බුදුරජාණන් වහන්සේදා දේශනා කරන ඒ විදිහේ ආහාර පාන ධන ධාන්‍ය තියෙන පුද්ගලෙක් යම් කෙනෙකුට ආගමික වශයෙන් වේවා සමාජික වශයෙන් අසල්වාසීන්ට වේවා ඒ විදිහේ සංග්‍රහශීලීත්වයෙන් තොරව ක්‍රියා කරනවා නම් ඒ පුජ්‍යලයා පිරිහීමටපත් වෙනවායි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා. ජාති තද්දෝ ධනත්තද්දෝ මුත්තත්තද්දෝ ච යෝනරෝ සංඥාතින් අතිමඤ්ඤේති තම්පරා භවතු මුඛං මත මේන් සඳහන් වෙන්නේ කුමක්ද පින්වත්නි තමන්ගේ ජාතිය නිසා ඒ වගේම ගෝත්‍රය නිසා ධනය නිසා බලවත්යෙන් අතිමානීයටපත් වෙලා යම් පුජ්‍යලේ ක්‍රියා කරනවා නම් තමන්ගේ අනිකුත් දුප්පත් ඥාතීන් හිලාතලා කතා කරනවා නම් ඒ පුජ්‍යලයා පිරිහීමටපත් වෙනවා පින්වත්නි අනතිමානීකම ඊටාම විශිෂ්ට ධර්මයක් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුලින් උන්වහන්සේ උපන්නේ ගහක් යට සම්බුද්ධත්වයට පත් වුණේ ගහක් යට පිරිණිවන් පෑවේ ගහක් යට ජීවිතෙන් වැඩි හරයක් උන්වහන්සේ ගස් යට වැඩ හිටියේ. හුදකලාව වැඩ හිටියේ. මොන විදිහේ ආවාස ආරාම රමණීය ආරාම උන්වහන්සේට සකස් කරලා දීලා තිබුණත් උන්වහන්සේ ඒව ඇලිලා කටයුතු කළේ නැහැ. ඒ නිසා උන්වහන්සේ කොයිම අවස්ථාවකවත් තමන්ගේ ඒ භෞතික පරිසරයේ පිළිබඳව උද්දාමියකින් ප්‍රකාශ කළේ නැහැ. ඒ හින්දා අපි හැමදෙනාම මුදු අනතිමානී කියලා සඳහන් කර වූ පිළිවෙලට අනතිමානී ගුණය ජීවිතයට ආභරණයක් කරගන්න ඕනේ. ධනෙ නිසා, බලය නිසා ආදී මේ காரணා නිසා පුජ්‍යලයෙන් බොහෝ වෙහෙසටපත් වෙනවා. ඒ වාගේම අතිමාන තත්වයට අතිමානී තත්වයටපත් වෙලා ක්‍රියා කරනවා. එහෙමනම් අපිට මේ වෙලාවේ මතක් වෙනවා වැලිවිට අසරණ සරණ සරණංකර සංඝරාජයන් වහන්සේ. උන්වහන්සේට මේ ත්‍රිසිංහලේම සංඝරාජ পদවිය පිරිනමපු අවස්ථාවේ උන්වහන්සේ මොකද්ද උළු ASCII ගහලා තියාගත්තේ. උඩගුණෝ මහන. උඩගුණෝ මහන. උඩගුණෝ මහන කියන මේ වචනේ තමයි උන්වහන්සේ ලියලා හිටාන් තිබ්බේ මේ ත්‍රිසිංහලේම සංඝරාජ পদවියට පත් කරපු අවස්ථාවේ. ඉතින් ඒ නිසා මේ වාගේ ආදර්ශ අරගෙන අපි අනතිමානී ගුණයන් දියුණු කරගන්න ඕනේ ජාතිය නිසා ධනේ ගෝත්‍රයේ කුලයේ ආදී කාරණා නිසා අපි අනිත් අය හිලාතලා දකිමින් ක්‍රියා කිරීම මිනිස්යත්වයට නොගැලපෙන කාරණයක් බව බුදුරජාණන් වහන්සේගේ ධර්මයට කොහෙත්ම නොගැලපෙන කාරණයක් බව අපි සලකාගෙන අනිත් අයගේ හිත රිදවන්නේ නැතුව ක්‍රියා කරන්න හැම අවස්ථාවෙම අදිෂ්ඨාන කරගන්නට වටිනවා මේ සූත්‍රයේ ඊටාම ප්‍රකටම ගාතාව ඉත්ති දුත්තෝ සුරා දුත්තෝ අක්ක දුත්තෝ ච යෝනරු ලද්දං ලද්දං විනාශේති තම් පරාභවතු මුකං හැම දිනාටම මේ ගාථාව පාඩම් යම් කෙනෙක් ස්ත්‍රී ධූර්ත වෙනවනම් සුරා ධූර්ත වෙනවනම් අක්ක ධූර්ත වෙනවනම් ලබන ලබන ධනිය විනාශ වෙලා යනවා මෙතෙන්දී ස්ත්‍රී ධූර්ත කියලා පිරිමි පක්ෂය සඳහන් කළා දෙපැත්තටම මෙය අදාළ වෙනවා ඉතින් අන්න ඒ නිසා අපි කල්පනා කරන්න ඕන සදාාර සන්තුට්ඨිය බුදුරජාණන් වහන්සේගේ ධර්මයට අනුව ධර්මානුකූලව උන්වහන්සේ පහදලා දීලා තියෙනවා. නකුල මාතා නකුල පිතා ඒ දෙපළ බුද්ධ කාලේ. ඒ දෙපළ හිතින්වත් වෙනත් ආකාරයෙන් නොසිතා නරකට නපුරට හිතන්නේ නැතුව බොහොම හොඳින් ඒ දෙන්නම සාර්ථක ජීවිතයක් ගෙවපු ආකාරයේ පිළිබඳව බෞද්ධ සාහිත්‍යයේ සඳහන් වෙලා තියෙනවා. ඒ වගේම මහා කාශ්‍යප මහරහතන් වහන්සේ ගිහි සමේ පිප්පලි මානවක වශයෙන් ක්‍රියා කරපු ආකාරය. ඒ වගේම බද්ද කාපිලාන්‍ය මහා දේවිය ඒ දෙපළ ක්‍රියා කරමේ ආකාරය අපි ඒ චරිත කතාවන් කියලා අධ්‍යයනය කළා. මොනතරම් ಗುಣ සම්පන්න ජීවිතද කියන බව ආදර්ශයට අරගෙන ගිහි ජීවිතයේ දෙවිය දිව්‍යාංගනාවක් සමග ජීවත් වෙන්න ආසයෙන් ක්‍රියා කරන්න අවබෝධය අවශ්‍යයි දැනීම අවශ්‍යයි ඒ නිසා අපි පින්වත්නි ඒ ආකාරයෙන් ක්‍රියා කරන්නට අදිස්ථාන කරගන්න ඕනේ බණ අහන්නේ හැම දෙයක්ම අවබෝධ කරගන්නේ දැනගන්නේ අපි අපි වැරදි අඩුපාඩුකම් මග හරව ගන්න. නොදැනුවත්කම නිසා තමයි අපේ හුඟක් වැරදි වෙන්නේ. අපි වැරදි දේවල් හරි කියලා අපේ හිතේ කුඩා කාලේ ඉඳලා ධාරණය වෙලා තියෙනවා. අපිට කවුරුවත් ඒ කියලා දීලත් නැහැ. අපි ඒක අවබෝධ කරගන්න උත්සාහ කළත් නැහැ. ඒ නිසා වැරදි දේවල්ම අපි හිතේ තියාගෙන ඒවා උතුම් කොට සලකාගෙන ක්‍රියා කරනවා. ඒ නිසා නොඑක් විදිහේ ගැටලු ජීවිතවල මූණ පාණ්ඩ සිද්ධ වෙනවා. ඒ නිසා ස්ථානෝචිත ප්‍රඥාව අපිට අවශ්‍ය කරනවා. චින්තාමය ප්‍රඥාව අපිට අවශ්‍ය කරනවා. සුතමය ප්‍රඥාව අපිට අවශ්‍ය කරනවා. භාවනාමය ප්‍රඥාව අපිට අවශ්‍ය කරනවා. ඒ සෑම දැනුමක් ඇතුව තමයි මේ මිනිස් වර්ගයා මේ තරම් දුරට දුර ගමනක් ඇවිල්ලා තියෙන්නේ. ඒ විදිහේ හිතලා මතලා ක්‍රියා කිරීමේ ප්‍රතිඵලයක් වශයෙන්. හිතලා මතලා ක්‍රියා කළොත් ඒ අඩුපාඩුකම් මර මගහරවාගෙන අපිට වැඩ කරන්න පුළුවනි. එහෙම නිසා පින්වත්නි ධර්මය දැනුම අපේ ජීවිත පසුතැවීමෙන් බේරගන්න පුළුවන්කම තියෙනවා. ජීවිතේ නොඑක අවස්ථාවල පසුතැවෙනවා අපි. නොඑක කාරණා නිසා පසුතැවෙනවා. නමුත් එතකොට කාලය ගෙවි ගොස් ඒ නිසා අපි පසුතැවෙන්නේ නැති තැනට අපේ ජීවිතේ සකස් කරගන්න ඕනේ. කයි බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළේ. උන්වහන්සේ දේශනා කරනවා යතාපි රහදෝ ගම්බීරු විප්පසන්නෝ අනාවිලෝ ඒවාන් ධම්මානි සුත්තාන විප්පසීදාන්ති පණ්ඩිතා යතාපි රහද කිව්වේ මෙතෙන්දි පින්වත්නි මහා මුහුදට ගැඹුරු මහා මුහුද බොහොම නිසලයි ඒ වාගේම නිල් පාටයි බොහොම ගැඹුරු බව ප්‍රකාශ කරනවා ඒ වාගේ සාධර්මය අහලා හොඳ අවබෝධයක් තියෙන යථාබෝධයක් තියෙන පුජ්‍යලියෝ කවදාකවත් සුළු දෙයින් කැළඹෙන්නේ සුළු කාරණයක් නිසා මහා මුහුද කිසිසේත් කැළඹෙන්න නැතුව වගේ ධර්මය අහලා හොඳ අවබෝධයක් තියෙන පින්වතුන් මොනම කාරණයක් ඉදිරියේදීවත් කම්පා වෙන්නේ කලබල වෙන්නේ ගැටලු ඇති කරගන්නේ ඒ අය මනුෂ්‍යත්වයේ පිළිබඳව හිතලා මිනිසුන්ගේ අඩුපාඩුකම් ගැන හිතලා ඒ ඒ පුජ්‍යලයන්ගේ දැනුම් මට්ටම් ගැන අවබෝධ මට්ටම් ගැන අධ්‍යාපන මට්ටම් ගැන කල්පනා කරලා හිතනවා කල්පනා කරනවා මෙයාට හිතන්න පුළුවන් තරම් තමයි එයාට ක්‍රියා කරන්න පුළුවන් ආකාරයේ තමයි මේ ප්‍රකට කළේ මං ඊට වඩා වැඩියෙන් යමක් දැනගෙන අවබෝධ කරගෙන තියෙනවා මගේ වචනය ක්‍රියාව සිතීම මේට වඩා වැඩියෙන් ඕනේ මේට වඩා අර්ථවත් වෙන්න ඕනේ කියලා සමාජයේ මගින් බලාපොරොත්තු වෙනවා කියලා දැනුවත් පුජ්‍යලයා හිතනවා නොදැනුවත් පුජ්‍යලයා හිතන්නේ ඊට වඩා හාත්පසින්ම වෙනස්ව බව කල්පනාවට ගන්න ඕනේ. ඊළඟට එවැනි ආර්ථයක්ම තියෙන ඊළඟ ගාථාවේ සියහි ධාරේහි සන්තුට්ඨෝ වේහියාස්කේන ස්වාමියා තමන්ගේ විශ්වාසවන්ත භාවයේ ඒ දෙපළ පිහිටවාගෙන ක්‍රියා කිරීම අන් අන් අඹුවන් කරා නොගොස් ක්‍රියා කිරීම මෙතෙන්දි සඳහන් කරනවා යම් කෙනෙක් ඒ විදිහේ කාම මිත්‍යාචාරවල යෙදෙනවා නම් එය පිරිහීමට දොරටුවක් බව අපි කවුරුත් අහලා තියෙනවා දන්නවා. පුවත්පත්වල මේ පිළිබඳව නිතර නිරන්තරයේ කරුණු සඳහන් වෙනවා ඊටාම සෝචනීය ආකාරයෙන් පුවත්පත්වල දිනපතා මේ පිළිබඳ වාර්තා කරන නිසා කවුරුත් ඒ ගැන දැනුවත් ඒ හින්දා ඊට වඩා ඒ ගැන සඳහන් කරන්න අවශ්‍ය කරන්නේ සමාජ ගැටලුවක් බවට පත් වෙලා තියෙනවා. විහෙර විහාරස්ථාන වලට හැමදාම දරුවන් කරපින්නගෙන එනවා. මොකද උසාවියෙන් එන්න කිව්වා, පන්සලට ඇවිත් මුණ ගැහෙන්න කිව්වා, පැයක් දරුවා මුණ ගස්සන්න කිව්වා. ඔය ආදී වශයෙන් නිතර අපි සමග ප්‍රකාශ කරනවා. ඒ ගැටලු ඒ නිසා ඒ ගැටලු ඇතිවීමෙන් වළකින්න අන්‍යෝන්‍ය අවබෝධය ඇති කරගන්න අපි උත්සාහමත් වෙන්න ඕනේ. ඒ වගේම ඊළඟ ගාථාවිනු සඳහන් කරන්නේ අතීත යොබ්බනෝ පෝසු ආනේති තිම්බරුත්තනින් තස්සායිසාන සූපති හම් පරාභවතු මුඛං මේ ගාථාවෙන් සිහිපත් කරන්නේත් වයසට ගිය කෙනෙක් තරුණ කෙනෙක් විවාහ කර ගැනීම ආවාහ කර ගැනීම නිසා ඇතිවෙන ගැටලුව පුජ්‍යලයේ පිරිහීම ඒ නිසා ඒ ඒ වයසට ගැළපෙන ආකාරයෙන් ආවාහ විවාහ සිදු කර ගැනීම දියුණුවේ මාර්ගයේ බව සඳහන් වෙනවා. ඒ විදිහේ නොගැළපෙන වයස් මට්ටම් වල උදවිය විවාහ ජීවිතයට ඇතුළත් වීම නොඑක් විදිහේ ගැටලු ප්‍රශ්න පැන නැගීමට හේතුවක් බව බුදුරජාණන් වහන්සේ අපිට මෙතෙන්දි පැහැදිලි කරලා තියෙනවා. ඒ වගේම ඉත්‍ති සොණ්ඩින් විකිරණින් පුරිසං වාපි තාදිසං ඉස්සරියාස්මින් තපාපේති තම්පරා භවතු මුඛං කුමද්ද පින්වත්නි මේන් සඳහන් කරන්නේ යං මස් මාංශ ඒ වාගේ මත් වතුර මේ තුනට ලොල් වෙච්ච ඇලිච්ච ගැලිච්ච යං ස්ත්‍රියෙක් හෝ වේවා පුරුෂයෙක් හෝ වේවා යං නිවසක යං ස්ථානයක ආදිපත්‍යයට පාලනයට පත් කරනවා නම් ඒ ඒකාන්ත වශයෙන් පිරිහීමටපත් වෙනවා ඒ පිරිහීමේ කාරණයක් කිසිම කලමනාකරණයක් නැති පරිපාලනයක් නැති අපි ආයතනයක් වේවා අපේ නිවස වේවා අපේ ජීවිතේ වේවා පින්වත්නි යම් පෙළ ගැස්මක් තියෙන්න ඕනේ අපිට හැමදාම ජීවත් වෙන්න අවස්ථාව ලැබෙන්නේ අපිට ජීවත් වෙන්න තියෙන ඉතාම කෙටි කාලයයි කල්පනා කරලා බලන්න අවුරුදු 100ක් ජීවත් වුණාත් අපි සාමාන්‍යයෙන් කල්පනා කළොත් දින වශයෙන් කීයද 36500යි ඉතාම කෙටි කාලීන ගනුදෙනුවක් හෙටි කාලීන ගනුදෙනුවක් ජීවත් වෙනවා කියන්නේ. ඒ නිසා අපි බොහොම කල්පනා කරන්න ඕනේ. අපිට අවුරුදු 100ක් ජීවත් වෙන්න අවස්ථාව ලැබෙයි කියලා අපිට පොරොන්දු වෙන්න බෑ. එහෙමනම් අපි කුමක්ද කළ යුතු යන්නේ? යම් කිසි කලමනාකරණයක් ආයතනයක වගේම නිවසක වගේම අපේ ජීවිතයේ පිළිබඳ වගකීමක් අපිට හැම අවස්ථාවෙම තියෙනවා. අපේ ජීවිතයේ පිළිබඳ වගකීමෙන් ඈත් වෙන්න අපිට බෑ. අපේ සිතුවිලි, අපේ වචනේ, අපේ ක්‍රියාකලාපේ මේ හැම දෙයක් පිළිබඳ අපි වග කියන්න ඕනේ. මිනිස්සයා කියන්නේ වගකීම වගකිය යුත්තේ. අනිත් සතුන්ට එහෙම වගකීමක් අපි ආරෝපණය කරන්නේ. නමුත් මිනිස්සයා යම් වැරදක් කළොත් ඒ වරදට ඒ කළ යුතු චෝදනාව එහෙම නැත්නම් ඒ විදිහේ වැරද්ද ආරෝපණය කරනවා. ඒ නිසා අපි කල්පනා කරන්න උන අපේ ක්‍රියාකලාපයන් පිළිබඳ වගකීමෙන් ක්‍රියා කරන්නට අපි අදිස්ථාන කරගන්න ඕනේ. ඒ නිසා මෙතෙන්දි සඳහන් කරනවා වගකීමෙන් තොරව ඒ විදිහේ මත් වතුර ආදියට ලොල් වෙච්ච අය යම් පාලකෙක් පාලිකාවක් හැටියට ක්‍රියා කරනවා නම් නිවසක ආයතනයක හෝ වේවා ඒ පිරිහීමට කාරණයක් බව බුදුරජාණන් වහන්සේ අපිට පැහැදිලි කරලා දීලා තියෙනවා. එවාගේ අප්පභෝගෝ මහා තණ්හු හත්තියේ ජායති කුලී සෝච රාජ්‍යං පාර්ථයන්ති සම්පරා භවතු මුඛං ඒ වගේම සුළු වස් සම්පත් ඇති පුජ්‍යලේ ශාස්ත්‍රීය කුලයේ උපම් පමණි රාජ්‍ය ප්‍රාර්ථනා කරනවා නම් ඒ නිසා ඒ පුජ්‍යලයාත් අපහසුවටපත් වෙනවායි කියලා පින්වත්නි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒතේ පරාභවේ ලෝකේ පණ්ඩිතෝ සමවික්කිය අරියෝ දස්සන සම්පන්නෝ සලෝකී භජති සිවಂತಿ මෙතෙන්දි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ පරාභව කරුණු පිරිහීමට හේතු වෙන මේ කරුණු මොනවද කියලා නුවණින් දැකලා නුවණින් කල්පනා කරලා යම් කෙනෙක් ක්‍රියා කරනවා නම් ඒ පුජ්‍යලයා මේ ලෝක වාසීන් අභිවෘද්ධියටපත් වෙනවා ඒ ඉපමණක්ද නෙවේ අවසානයේ සඳහන් කරන අරියෝ දස්සන සම්පන්නෝ සලෝකේ භජතේ සිවන්ති ඒ පුජ්‍යලයා නිර්වාණගාමී පුජ්‍යලේ බවට පත් වෙනවා එහෙමනම් මේ සූත්‍රයෙන් පින්වත්නි පහදලා දීලා තියෙන අපි කවුරුත් දන්න අපිට හිතා ගන්න පුළුවන් කරුණු කීපයක් ගාථා 12කින් යුතුව කරුණු 18ක් පමණ මෙහි විස්තර කරලා තියෙනවා එක්තරා දේවතා කෙනෙක්ගේ ඉල්ලීම පරිදි බුදුරජාණන් වහන්සේ මේ පරාභව සූත්‍රයේ දේශනා කළේ එතෙන්දී උන්වහන්සේ දේශනා කොට වදාළේ පින්වත්නි ධර්මයට කැමති වෙන කෙනා දියුණු වෙනවා ධර්මයට අකමැති වෙන කෙනා පිරිහිනවා ඒ වගේම සත්පුරුෂයන්ට අප්‍රිය වෙනවා ඒවා සත්පුරුෂයන්ව අප්‍රිය කරනවා නම් පිරිහෙනවා මේ පුජ්‍යලයා. ඒ වගේම ඒ ආකාරයෙන් කල්පනා කරලා බලනකොට අසත් ධර්මයට කැමති වෙනවා නම් පිරිහීමේ ලක්ෂණය. සත් ධර්මයට කැමති නොවීම පිරිහීමේ කාරණය. නිතර නිදන සුළු නම් ඒ වගේම නිතර සාකච්ඡා කරමින් ඒ ඒ තැන්වල නියැලී ඉන්නවා නම් ඒ වගේම උත්හාන වීරියක් නැතුව අලසෙන් අලසකමින් යුක්තව ක්‍රෝධ බහුලව ද්වේෂ බහුලව ක්‍රියා කරනවා නම් ඒ පුජ්‍යලයා පිරිහීමටපත් වෙනවා. තමන්ට හැකියාව තියාගෙන තමන්ගේ දෙමව්පියන්ට නොසලකනවා නම් ඒ පුජ්‍යලයා පිරිහීමටපත් වෙනවා. ඒ වගේම තමන් ශ්‍රමණ බ්‍රාහ්මනාදීන් හෝ විනයන් යාචකාදී අය බොරු කියලා වචනයෙන් සංග්‍රහ කළා රවටනවා නම් ඒ පුජ්‍යලයා පිරිහීමටපත් වෙනවා. ඒ වාගේම ධන ධාන්‍ය සම්පත් වෙන පුජ්‍යලයේ ඒවා බෙදා හදාගෙන අනිත් අයට නොදී අනුභව කරනවා නම් ඒ පුජ්‍යලයා පිරිහීමටපත් වෙනවා. ඒ වාගේම තමන්ගේ ජාතිය, කුලය, ගෝත්‍රය, ධනය නිසා අනිත් අය පහත් කළා, හිලාතලා දැකලා ක්‍රියා කරනවා නම් ඒ පුජ්‍යලයා පිරිහීමටපත් වෙනවා. ස්ත්‍රී ධූර්ත වෙනවා නම් සුරා ධූර්ත වෙනවා නම් ඒ වගේම අනිකුත් ඒ අක්ෂ ධූර්ත වීම වෙනවා නම් සූදුවේ යෙදෙනවා නම් ඒ පුජ්‍යලයා ලබන ලබන ධනෙ විනාශ වෙන බව පැහැදිලි කරලා තියෙනවා. ඒ වගේම භාර්යාව බිරිඳ භාර්යාව ස්වාමියා පිළිබඳව ස්වාමියා භාර්යාව පිළිබඳවත් අන්‍යෝන්‍ය අවබෝධයකින් තොරව ක්‍රියා කරනවා නම් එයත් පිරිහීමේ කාරණය. ඒ වගේම නොගැලපෙන ආවාහ විවාහයන් වයස වයෝ වයසට ගිය කෙනෙක් තරුණ කෙනෙක් ආවාහ කර ගැනීම පිරිහීමට කාරණය. ඒ වගේම මේ මස් මාළු සුරාදියට ගිජු වෙච්ච යං ස්ත්‍රියෙක් හෝ වේවා පුරුෂයෙක් යං නිවසක ආයතනයක නායකත්වයේද මූලිකත්වයේද පත් වෙනවා නම් පිරිහිනවා. ඒ වගේම සුළු ධනයක් තියාගෙන ශාස්ත්‍රීය වංශයේ උපන් පමණින් රාජ්‍ය පතනවා නම් එයත් පිරිහීමට කාරණය. මෙන්න මේ ආකාරයට කල්පනා කරලා බලපුවාම කරුණු 18ක් පුජ්‍යලයේගේ මෙලොව ජීවිතය පිරිහීමේ කාරණා හැටියට තථාගත බුදු පියාණන් වහන්සේ පැහැදිලි කරලා තියෙනවා. එකපාසාරං කල්පනා කරලා බලන්න ඔබ. මේ සෑම කාරණයක් අපේ ජීවිතේට මොනතරම් අදාළද? මොන මොන කාරණා අනුගමනය කළ නිසා අපේ ජීවිත සාර්ථක වුණාද? ලස්සන වුණාද? එහෙමනම් මේ මේ කාරණා මේ පරාභව කරුණු ඒක හොඳ පැත්තට යෙදුවොත් සද්ධර්මයට කැමති වෙනවා නම් සත්පුරුෂයන්ට කැමති වෙනවා නම් ආ ඒ හොඳ පැත්ත ගත්තොත් ඒක දියුණුවේ මාර්ගය. අර පිරිහීමේ පරාභව පැත්ත අහකට දාලා හොඳ පැත්ත අරගෙන හොඳ පැත්ත දියුණු කරගත්තාම අපේ ජීවිතය ආලෝකයෙන් ආලෝකී කරා ගමන් කරන්න හේතුවක් වෙනවා. ඒ නිසා මේ ජීවිත කලමනාකරණය සඳහා මේ කරුණු ඒකාන්ත වශයෙන්ම වැදගත් වෙන බව මෙහිලා සිහිපත් කරන්න ඕනේ. එහෙමනම් මේ කරුණු දැනීමට, ඇහිීමට පමණ සීමා කරන්නේ නැතුව ඒ ධාරණය කරගෙන අපි එදිනෙදා ජීවිතයේට මේ ධර්ම කරුණු ප්‍රයෝජනෙට ගන්නා හැටියට සිහිපත් කරන අතර නැවත වාරයක් මේ පිළිබඳව මෙනෙහි කිරීම තුලින් පුළුවන්කම තියෙනවා අපේ ජීවිතයේ නොඑක් විදිහේ අපහසුවට අපිපත් වෙන්නේ නොදැනුවත්කම නිසා අනවබෝධය නිසා අපි පුළුවන් තරම් අවබෝධය ඇති කරගන්න ඕනේ. අපි දෙමව්පිය වටතේ ඉගෙන ගන්නවා. සමහර විට සමාජයේ පුජ්‍යලයේකින් වැරදක් වෙච්චහම අහන්නේ මේක දෙමව්පියෝ වැඩිහිටියෝ කියනවා අහලවත් නැද්ද මේ උදවිය? ඒ වාගේම පන්සලකට පාසලට ගිහින් නැද්ද? ආදී වශයෙන් ප්‍රකාශ කරන අවස්ථා අපිට ඇහිලා තියෙනවා. ඒ නිසා අපිට පුළුවන්කම තියෙනවා අපි ජීවත් වෙන මේ සමාජයේ තියෙන අඩුපාඩුකම් මේ සූත්‍රයෙන් පැහැදිලි කරලා තියෙන්නේ. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ අපිට පැහැදිලි පරලොව නිර්වාණගාමී ජීවිතය සාර්ථක කරගන්නට ධර්ම දේශනා කරලා තියෙනවා වගේම අපේ ලෞකික ජීවිතේ ගිහි ජීවිතයේ පිළිබඳ වැඩි අවධානයක් නැtei කියලා ඇතමෙක් ප්‍රකාශ කළා. ගිහි ජීවිතේ සාර්ථක කරගන්න අන්‍යෝන්‍ය යුතුයකම් පිළිබඳව බුදුරජාණන් වහන්සේ මනා අවදිකමකින් කටයුතු කළා තියෙනවා. උන්වහන්සේට මනා අවබෝධයක් තිබිලා තියෙනවා ගිහි ජීවිතයේ තිබිච්ච අඩුපාඩුකම් මොනවද කියලා. ඒ හින්දා උන්වහන්සේ යමක් දේශනා කොට වදාළේ ඒ පිළිබඳ මනා අවබෝධයක් ඇතුව මේ ලෝකයේ තියෙන හැම දෙයක් පිළිබඳව බුදුරජාණන් වහන්සේ නමකට වැටහෙනවා දැනෙනවා ඒ නිසා ඒ ධර්මය කිසි කෙනෙකුට ඒක එහෙම නෙමෙයි කියලා ප්‍රකාශ කරන්න පුළුවන් කමක් නැහැ. බලන්න අද මේ කාරණා ටික අපිට කාට වුණත් දැනෙන වැටහෙන කරුණු ටික. ඒ නිසා මේවා ගැන අපි මූලික වශයෙන් නොසිතීම තමයි හේතු වෙලා තියෙන්නේ. එහෙනම් අපේ ධනය, ඒ වගේම අපේ ජීවිතේ නොඑක් සාර ධර්ම අපිට අහිමි වෙලා යනවා. පසුතැවීමට පත් වෙන්න සිද්ධ වෙන්නේ නොඑක් විදිහේ තමන් ඒ විදිහේ ආපස්සට හැරිලා බලනකොට පින්වත්නි තමන්ගේ ධනයත් පිරිහිලා තමන්ගේ අනිකුත් ජීවිත සාර ධර්ම පිරිහීමටපත් වෙන පසුතැවීමට ලක් වෙන්නයි සිද්ධ වෙන්නේ ඒ නිසා අපිට 100%ක් බැරි වෙන්න පුළුවන් මේවා සාර්ථක කරගන්න ඊට අඩු ගානකින් හෝ මේ වැරදි අඩුපාඩු වළක්වා ගන්න පුළුවන් මේ ධර්ම කාරණා පිළිබඳව කල්පනා කළා වගකීමෙන් යුතුව හිතනවා නම් වගකීමෙන් යුතුව කතා කරනවා නම් වගකීමෙන් යුතුව ක්‍රියා කරනවා නම් ඒ යම් තරමකින් වූ අපේ ජීවිතයේ අඩුපාඩුකම් අපිට වෙන අලාභ මගහරවා ගන්න පුළුවනි අවබෝධයෙන් ක්‍රියා කිරීම. සුළු අනවබෝධය නිසා ජීවිතේ බොහෝ කාලයක් අපිට පසුතැවෙන්න, අඬන්න, දොඩන්න, වැළපෙන්න සිද්ධ වෙනවා. සමහරෙක් නවතින්නේ මානසික රෝහල් වල. ඒවැ ප්‍රතිඵල වශයෙන් සමහරෙක් නවතින්නේ හිරගෙවල් වල. ඒ ස්ථාන වලට ගිහින් බලපුවාම ඒ අය දැන් පසුතැවෙනවා අපි සමග ප්‍රකාශ කළා. ඒ අය කරපු වැරදි පිළිබඳව පසුතැවෙනවා. ධර්මයට අනුව ජීවිත සකස් කරගන්න ඒ අය හුඟා උනන්දු වෙනවා. ඒ නිසා මොන විදිහේ අවබෝධයක් දැනුමක් තිබුණත් මේ මිනිස්යාගේ චිත්ත චෛසික ධර්මයන් පිළිබඳ හොඳ අවබෝධයකින් බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ මේ සද්ධර්මයේ අපි අවබෝධ කරගත්තේ නැත්නම් අපේ ජීවිත ලස්සන වෙන්නේ නැහැ. ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ මනමින් අපි අනුගමනය කළොත් අපේ ජීවිත ආලෝකයෙන් ආලෝකේ කරා ගමන් කරන්න පුළුවන් වෙනවා කියන බව හැමදෙනාම අදිස්ථාන කරගන්න. ධර්මාශ්‍රවණානිසංස බලයෙන් හැම දිනාට ධර්මාවබෝධයත් යථාවබෝධයත් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ආකාසට්ඨා ච බුම්මට්ඨා දීවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං ආකාසට්ඨා ච බුම්මට්ඨා දීවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ධම්මදේශනං ආකාසට්ඨා චුම්මට්ඨා දීවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මං පරන්ති දුක්ඛප්පත්තා ච නිදුක්ඛා භයප්පත්තා ච නිබ්භයා ශෝකප්පත්තා ච නිසෝකා හොන්තු සබ්බේ පිපානිනෝ එම ධර්මානුශාසනාව පැවැත්වුවේ ශාස්ත්‍රපති පූජ්‍යපාද බුත්පිටියේ සුමන ස්වාමීන් වහන්සේ